විකාශනය කරන සෙනසුරාදා ධර්මදේශනාවට ශ්‍රවණ දීමට සෝදානම් සිටින සෑම දිනාටම මේට පෙර දේශනාවලදී මතක් කර පරිදි සදහවත් බෞද්ධ බුදුහාමුදුරන්ගේ ධර්මීය ඉගෙනගෙන සුතවත් ආර්ය ශාවකයෙක් බවට පත් වුණොත් ඒ ශාවකයා විසින් සතර සතිපට්ඨානය වැඩිම ආරම්භ කළ යුතුයි. මොකද බුදුහාමුදුරෝ දේශනා කරන සම්මා දිට්ඨිය නැත්නම් සංසාර විමුක්තිය තේරුම් ගැනීම සඳහා අවබෝධ කර ගැනීම සඳහා සෑම ශ්‍රාවකයෙක්ම සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දිනු කරගත යුතුයි. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කාරණා 37 සම්පූර්ණ වෙන්න නම් මූලිකව පළමුව සතිපට්ඨානය වැඩිම ආරම්භ කළ යුතුයි. මේ සම්බන්ධව ධර්මකාරණා රාශියක් පැහැදිලි කරන්ට යෙදුනා පසුගිය දේශනා මාලාව තුළ අද මේ පින්වතුන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සතිපට්ඨාන භාවනාව වඩන විට බුදුහාමුදුරුවෝ පෙන්වනවා සතර සතිපට්ඨානය යමෙක් වඩනවා නම් ඒ වැඩිම සඳහා යෙදෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ඇති විට ඒ වගේම සතර ඉද්ධිපාද දිනු වී ඇති විට ලැබෙන ඵල වශයෙන් පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධංග. මේ පංච ඉන්ද්‍රිය හා පංච බල හා සප්ත බුද්ධංග සම්බන්ධව දේශනා දෙකක් මීට පෙර අපි පවත්වන්න තිබුණා. අද දවසේ පැහැදිලි කරලා දීලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ සතරාතිපට්ඨානයේ කායනුපස්සනාව හෝ වෙනත් අනුපස්සනාවක් සදහවත් ශාවකේ දිගින් දිගට වර්ධනය කරන විට වඩන විට මේ ඉන්ද්‍රිය ධර්ම ගොඩනැගෙනවත් සමග එහෙම නැත්නම් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න ආසන්නව හෝ වැඩිමෙන් පසුව හෝ මේ බොජ්ජංග ධර්ම දක්වා යන වර්ධනය තුළ තම තමන්ගේ ස්වභාවය අනුව හඳුනා ගැනීමට සිදු වෙනවා වේදනා ස්වરૂප නවයක් මේ වේදනා ස්වરૂප නාමය ගැන බුදුහාමුදුරුවෝ වේදනානුපස්සනාවේ පැහැදිලි කරලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ දෙවෙනි අනුපස්සනාව වේදනානුපස්සනාවයි. මේ වේදනානුපස්සනාව යටතේ බුදුහාමුදුරුවෝ පෙන්වන වේදනා නාමය ගැන මුලින් සැලකිල්ලට ලක් කරන්න වෙනවා. නමුත් මේ ධර්මදේශනාවේ තේමාව නැත්නම් පැහැදිලි කරන්න යන්නේ කිසිම පින්වතෙකුට මේ වේදනාව පස්සනාව වඩන්න දෙන උපදේශක් විදිහට නෙවෙයි. මේ පැහැදිලි කිරීම අහලා වේදනානුපස්සනාව අලුතෙන් වඩන්න කවුරුවත් මහන්සි ගන්න අවශ්‍ය නැහැ. මෙතෙන්දි පැහැදිලි කරන්න යන්නේ කායනුපස්සනා භාවනාව හෝ වඩන සදාවතුගේ කර්මද්දුරට මේ සතිය දිනු වෙන විට බලපාන යම්කි වේදනා ස්වરૂපයක් ගැන පැහැදිලි කරලා දෙන්නයි. මේ වේදනා ස්වરૂපය එන්නේ ඒ සතිය දිනු වීමත් සමගයි. බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපේ ජීවිතය තුළ වේදනා වර්ග 9ක් තියෙනවද සතිපට්ඨාන සූත්‍රයට අනුව. ඒ වේදනා නමේ හඳුන්වලා දීලා තියෙන්නේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන පළවෙනි කාණ්ඩයත් වේදනා තුනක් වෙනවා සුඛ වේදනාව දුක්ඛ වේදනාව හා අදුක්ඛම සුඛ වේදනාව වශයෙන් ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා සාමිස සුඛ වේදනාව සාමිස දුක්ඛ වේදනාව සාමිස අදුක්ඛම සුඛ වේදනාව කියලා තව වේදනා වර්ග තුනක් අවසානයේ පෙන්නනවා බුදුහාමුදුරුවෝ නිර්ාමිෂ සුඛ වේදනාව, නිර්ාමිෂ දුක්ඛ වේදනාව හා නිර්ාමිෂ අදුක්ඛම සුඛ වේදනාව කියලා තවත් වේදනා වර්ග තුනක්. දැන් මේ සියල්ල එකතු කරපුවාම වේදනා වර්ග 9ක් තියෙනවා. මේ වේදනා ස්වરૂප මේ සතිපට්ඨානයේ වඩනකොට සෑම වේදනා ස්වરૂපයක්ම අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. නමුත් මතක තියාගන්න ඕනේ ඒ හඳුනා ගන්න සමහර අයට අපහසු වෙන්න පුළුවන්. හඳුනා ගැනීම අත්‍යවශ්‍ය නෑ. සෑම සංසාරගත සත්‍යයටම නැත්නම් සෑම මනුෂ්‍යයාට පුද්ගලයාටම හඳුනා ගන්න පුළුවන් වේදනාවල් තුනක් තියෙනවා. ඒක තමයි සුඛ වේදනාව, දුක්ඛ වේදනාව හා දුක්ඛම සුඛ වේදනාව කියලා හඳුන්වන්නේ. නිරාමිෂ වේදනාව කියන මේ වේදනා වර්ග තුන යම්කිසි කෙනෙකුට අත්විඳින්න හම්බ වෙන්නේ ලැබෙන්නේ නීවරණ යටපත් වුණාට පසුයි. පංච නීවරණ යටපත් වීමෙන් පසුව ලැබෙන වේදනා වර්ග තුනක් තමයි නිරාමිෂ සුඛ වේදනාව, නිරාමිෂ දුක්ඛ වේදනාව, නිරාමිෂ අදුක්ඛම සුඛ වේදනාව කියලා කියන්නේ. නමුත් සෑම මනුස්සයාටම හැමදාම අත්දකින්න පුළුවන් මුලින්ම සඳහන් කරන සුඛ වේදනාව හා දුක්ඛ වේදනාව, ඒ වගේම අදුක්ඛම සුඛ වේදනාව. බුදුහාමුදුරුවෝ මේ තනි වචනේ හඳුන්වලා තියෙන මේ වේදනා තුන අපේ ශරීරය තුලින් ලැබෙන වේදනා. උදාහරණයක් විදිහට කුසගින්න දැනෙන විට අපිට ශාරීරික වේදනාවක් ඇති වෙනවා. සාමයෙන් හේතුවෙන් ඒ ඒක දුක් වේදනාවක්. ඒ වගේම අපේ ශරීරයට යම් විදිහක පහසුවක් දැනෙනකොට සැප වේදනාවක් ඇති වෙනවා. ඒක නිකම්ම කයට දැනෙන සුඛ වේදනාව. මේ අතරමැදිව අදුක්කම සුඛ වේදනාවක් කියලා කායට දැනෙනවා. මේකෙන් තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ මුලින්ම පෙන්වන්නේ මේ සුඛ වේදනාව දුක්ඛ වේදනාව හා අදුක්කම සුඛ වේදනාව කියලා තමන්ගේ ශරීරයට සාමාන්‍යයෙන් දැනෙන වේදනාවක්. ශරීරයට නැතුව මනසට දෙන වේදනාවන් නෙවෙයි. ශාරීරික කායික වේදනා. මේ කායික වේදනා ස්වરૂපයේ සුවිශේෂී වෙනවා හේතුව තමයි සාමාන්‍ය පෘථග්ජන සත්‍යයටත් මේ කායික වේදනාව හිම්මමයි රහතන් වහන්සේට හෝ බුදුහාමුදුරන්ටත් මේ කායික වේදනා ඒ විදිහටම දැනෙනවා. හේතුව කායික වේදනාවෙන් අහක් වෙන්න පුළුවන් සත්‍යයක් ලෝකේ ඉන්නේ. දැන් නමුත් නිරාමිස හෝ සාමිස වේදනා කියන ඒවා ඊට වැඩිය වෙනස් ඒවා. බුදුහාමුදුරුවෝ සාමිස වේදනා වශයෙන් හඳුන්වන්නේ අපේ කය හැර නැත්නම් කාය විඥානයේ හැර චක්කු සෝත ගාන ජීව මන මේ වගේ ඉන්ද්‍රියන් වලට අරමුණු ආවට පස්සේ ඇති වෙන වේදනාවල් සාමිස වේදනාවල් වෙනවා. ඒ සාමිස ස්වરૂපේ රඳා පවතින්නේ ඒ වේදනාව එක්ක ක්‍රියාකාරී වෙලා තියෙනෝනේ පංච නීවරණ. එහෙමනම් පංච නීවරණ සමග කලවම් වෙලා ඒ නීවරණ හරහා ඇති වෙන වේදනා ස්වરૂප තුන තමයි සාමිස සුඛ වේදනාවත් සානුස දුක්ඛ වේදනාවක් සානුස අදුක්ඛම සුඛ වේදනාවක් දැන් සාමාන්‍යයෙන් සත්‍යයකට මිනිස්සයකට අත්විඳින්න බැරි වේදනා තුනක් තමයි निराமிස සුඛ වේදනාව निराமிස දුක්ඛ වේදනාව හා निराமிස අදුක්ඛම සුඛ වේදනාව කියන්නේ ඒට හේතුව මේ निराமிස ඕනෑම වේදනාවක් ලැබෙන්න නම් ඒ සත්‍යයේ මොහොත තුල නීවරණ පහ යටපත් වෙලා තියෙන්න ඕනේ. දැන් මේ පින්වතුන්ට දීර්ඝ කාලයක ඉඳලා මේ සතිපට්ඨානයේ වඩන්න උපදෙස් දුන්න පැහැදිලි කරා. ඒ වගේම ලංකාවේ විශාල පිරිසක් ඒ කායනුපස්සනාවට අයිති භාවනාවන් සක්මන් භාවනාව වෙන්න පුළුවන් ආනාපාන ආනාපාන සති භාවනාව වෙන්න පුළුවන් තමන්ට හැකි පමණ වඩන්න වර්තමානයේ මහන්සි වෙනවා මේ මහන්සි වෙන පින්වතුන් හරියාකාරව මේ තේරුම් අරගෙන සක්මන් භාවනාව වෙන්න පුළුවන් ආනාපාන සති භාවනාව වෙන්න පුළුවන් කායනපස්සනාවේ වෙනත් භාවනාවක් වෙන්න පුළුවන් මේ භාවනාව පුරුදු කරගෙන යනකොට මුලින්ම සිදුවෙන්නේ මේ නීවරණ පහ යටපත් වෙනවා. මේ නීවරණ පහ යටපත් වෙන වෙලාව නැත්නම් යටපත් වුණාට පස්සේ දකින්න පුළුවන් ලක්ෂණය තමයි නීවරණ තියෙනකොට අපි ළඟ අපේ මනසේ ඇති වෙන ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියන මේ චෛතසික ටික නීවරණ සමග ඇති වෙන දෙයක්. නීවරණ යටපත් වෙනවා නම් සතිපට්ඨාන භාවනාවක් යටතේ තව දුරටත් මේ ශ්‍රද්ධාව ශ්‍රද්ධා චෛතසික ස්වરૂපයේ උසුලන්නේ. ඊට ඉහළ තැනකට යනවා. ශ්‍රද්ධාව ශ්‍රද්ධා ඉන්ද්‍රිය බවට හැරෙනවා. සතිය සති ඉන්ද්‍රිය බවට හැරෙනවා. සමාධිය සමාධි ඉන්ද්‍රිය බවට හැරෙනවා. වීරිය වීරිය ඉන්ද්‍රිය බවට හැරෙනවා. ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රිය බවට හැරෙනවා. මේ ඉන්ද්‍රිය බවට චෛතසිකයට හැරෙන්නේ තමා ළඟ අර සතිපට්ඨාන භාවනාව හරියට කිරීමෙන් තමා ළඟ තිබෙන නීවරණ යටපත් වෙන්න ඕනේ. එහෙනම් ධර්මානුකූලව මෙහෙම තේරුම් ගත යුතුයි. යමෙකුට පංච නීවරණ තියෙන විට සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥා කියන මේ චෛතසික මට්ටම පමණයි තියෙන්නේ. මේ චෛතසික පහ අර පංච නීවරණ වලට යටත්ව තමයි සක්‍රිය වෙන්නේ. සතිපට්ඨාන භාවනාවක් දියුණු කරලා ඉස්සරහට දියුණු කරගෙන යනකොට ඒ දියුණුවේ ඵලයක් වශයෙන් පංච නීවරණ යටපත් වෙන්නේ අර සද්ධා ආදී චෛතසික ටික ඒ සද්ධා ඉන්ද්‍රිය, සතේන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය පහ බවට හැරිලයි. එහෙමනම් පංච නීවරණ තිබෙන විට අපි ළඟ තියෙන චෛතසික පහ සතිපට්ඨානයේ පංච නීවරණ යටපත් වෙනකොට අපි ළඟ තියෙන්නේ ඉන්ද්‍රිය පහක්. දැන් මෙන්න මේ ධර්මතා දෙක වැදගත් සාධකයක්. මේක කලිනුත් මම පෙන්වා දුන්නා බුදුහාමුදුරන්ට වැදගත් වෙන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය චතුරාර්ය සත්‍ය. ශ්‍රාවකයෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් සත්‍යයක් අර සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන මේ චෛතසික වලට නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන සතරටිපට්ඨානයේ දියුණු කිරීම තුල ලබා ගන්න සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රියට බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්තිය තේරුම් ගැනීමේ ශක්තිය තියෙනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න අර චෛතසික පහෙන් නෑ ඉන්ද්‍රිය පහ අවශ්‍ය වෙනවා. ඉන්ද්‍රිය පහ විතරක් තිබුණාට මදි. තවදුරටත් මේ ඉන්ද්‍රිය ජීවත් වෙන්න ඕනේ. බාල ධර්ම හා බොද්ධංග ධර්ම බවට. නමුත් මූලික සුදුසුකම් වෙන්නේ අර චෛතසික පහ ඉන්ද්‍රිය බවට පත්වීමයි. දැන් අද දවසේ මේ පින්වතුන්ට මතක් කරලා දෙන්න යන්නේ යම් කිසි සදාවක් පින්වතේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ආර්ය සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ සතිපට්ඨාන භාවනාවක් හොනේ ප්‍රගුණ කරනවා නම් ඒ පින්වතාට හෝ පින්වතියට කවදා හෝ කාලයකදී අර තමන් ළඟ තියෙන සද්ධා චෛතසිකය සද්ධා ඉන්ද්‍රිය බවට හැරෙනවා. ඒ වගේම සති චෛතසිකය සති ඉන්ද්‍රිය බවට හැරෙන්න ඕනේ. එහේ මේ විදිහට මේ අලුත් ඉන්ද්‍රිය ටිකක් ආවම තමන්ගේ භාවනාව තුළ අත්දකින්න තියෙන්නේ අලුත්ම අත්දැකීම් ටිකක්. ඒකට හේතුව මේකයි. බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන ධර්මය මේ තණ්හාව නැවති බලවේගය විසින් අපිව රවට්ටලා මුලාවට දාලා පෙන්නන සංසාර ස්වરૂපයක් තමයි පෘථග්ජන ස්වરૂපයේ හැමදිනාටම තේරෙන්නේ. දැන් මේක අසත්‍යයක් කියලා සත්‍යයක් නෙවෙයි කියලා ඔප්පු කර දීම තමයි බුදුහාමුදුරුවෝ සමන්ගේම පරීක්ෂා කරගන්න කියන්නේ. ඒ සඳහා බුදුහාමුදුරුවෝ දෙන ක්‍රියාකාරකම තමයි වර්තමාන අරමුණක්. තමන්ගේම කයේ ක්‍රියාකාරීත්වයේ වර්තමානයක් හෝ වේදනා ක්‍රියාකාරීත්වයේ වර්තමානයක් ඒ වගේම සිතේ ක්‍රියාකාරීත්වයේ වර්තමානය ධම්මවල ක්‍රියාකාරීත්වයේ වර්තමානයකට සතිය පිහිටවලා ඒ සතිය දියුණු කරන්න බහුලීකත කරන්න කියන එක තමයි බුදුහාමුදුරන්ගේ උපදේශය මේක තමයි සතර හතිපට්ඨානයේ වඩනවා කියන්නේ ඒ යම්කිසි පින්වතෙක් තමන්ගේ කය තුල වර්තමාන කය තුල ආස්වාසව පාස්වාසය වෙන්න පුළුවන් ඒකත් වර්තමාන අරමුණ සක්මන් කරන පින්වතේ දෙපා ගැන අවධානය සක්මන් කිරීම වෙන්න පුළුවන් ඒකත් කායනුපස්සනාවක් මෙන්න මේ භාවනා කරගෙන යනකොට තමන්ගේ අර චෛතසික මට්ටම ටික ටික වෙනස් වෙලා ඉන්ද්‍රිය මට්ටමට හැරෙන්න අවශ්‍යයි භාවනාව සාර්ථකව කරනවා නම් හරියට භාවනා කිරීම තුළ චෛතසික මට්ටමේ මොලා ඉන්ද්‍රිය මට්ටමට ළඟා වෙනවා. මේ ඉන්ද්‍රිය මට්ටමත් එක්ක චෛතසික වලට තේරුණු තමන්ගේ ශරීර ස්වરૂපය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න අවශ්‍යයි. උදාහරණයක් විදිහට සාමාන්‍ය ජීවත් වෙන අපි අපිට තේරෙන්නේ මේ චෛතසික මට්ටමට තේරුණු ශරීරයක්. ඒ ශරීරය එතකොට මස් විදිහට ඇට විදිහට මේ තමන් බලාපොරොත්තු වෙන අමුතුම ආකාරයේ ස්වરૂපයකට තේරෙනවා. ඒ තේරීම උඩ තමයි අපි ජීවත් වෙන්නේ. ඒක නිසා මම උසයි මහතයි ඒ වගේ අවබෝධ අපිට ලැබෙන්නේ ඒ চৈতසික මට්ටමේ තේරීම යටතේ ශරීරය අවබෝධ කරගන්නවා. දැන් බුදුහාමුදුරුවෝ දෙන ශික්ෂාව තුල තියෙන්නේ සතිපට්ඨානයේ තුල තියෙන්නේ මේ චෛතසික ස්වરૂපය අහක් කරලා ඉන්ද්‍රිය මට්ටමට හරවපුවම තමන්ට චෛතසික වලින් තේරිච්ච ශරීරයක් නෙමෙයි එතකොට තේරෙන්නේ. චෛතසික සීමාව ඉක්මවපු ස්වභාවයක් තේරෙනවා. මේ ඉන්ද්‍රිය මට්ටමේදී තේරෙනවටත් වැඩිය බල මට්ටමේදී වෙනස් විය යුතුයි. අවසාන වෙන්නේ බොද්ධංග මට්ටමේ. දැන් අපිට මේ සාමාන්‍යයෙන් උස මහත අතපය ආදී ශරීරාංග වලින් හැදිච්ච ශරීරයක් බවට තේරෙන්නේ චෛතසික මට්ටමේ. කවුරු හරි සතිපට්ඨානයේ වඩලා ওই චෛතසික ටික බල ගන්නගෙන බොද්ධංග බවට කරනොත් එතන නීවරණ නැහැ. මේ බොද්ධංග වලට තේරෙන ශරීරය තවදුරටත් සතෙක් කුජලයක් නෙවෙයි. සත්පුජ්‍යල භාවය අහක් වෙච්ච තැන. ඒ සත්පුජ්‍යල භාවය අහක් වෙච්ච තැනට බුදුහාමුදුරුවෝ දීපෝ වචනේ තමයි ධාතු. එහෙනම් චෛතසික ස්වરૂපයේ ඉක්මෝල බොජ්ජංග ස්වરૂපයට යමෙක්පත් වුණොත් ඒ බොජ්ජංග ස්වરૂපයේ චෛතසික ටික නැත්නම් මානසික කර්ම ටිකට දැන් අපි කියන ශරීරය තේරෙන්නේ ධාතු විදිහටයි. මෙන්න මේකෙන් තමයි ධර්මයේ තියෙන්නේ. ධාතු කියන්නේ සතේ පුජ්‍යලේ නෑ කියන එක. එහෙනම් චෛතසික වලින් තමයි සතේ පුජ්‍යලේ ලෙස අපිට මවාපාලා තියෙන්නේ. දැන් මේ ධර්ම කාරණා ටික මෙහෙම මම කියාගෙන යන්නේ දැන් එක දෙයක් පැහැදිලි. එහෙමනම් මේ සතර අතිපට්ඨානය වඩනකොට බුදුහාමුදුරන්ට අවශ්‍ය වෙන්නේ අපි ළඟ දැනට මේ සාංශාරිකව සංහාව හදලා දීලා තියෙන මානසික ස්වરૂපේ තියෙන චෛතසික වලින් තේරුම් ගන්න ස්වરૂපය තවත් සංසාරයක්මයි. කවුරුටත් ඒ තුලින් පෙන්වන්නේ සංසාරයක් හදන ක්‍රමයක්මයි. ඒතකොට මේ සංසාර හදන ක්‍රමය අහක් කරගන්න තමයි බුදුහාමුදුරුවෝ පංච ඉන්ද්‍රිය බවට දිනු කරගන්න ওই චෛතසික විදිය. එහෙම චෛතසික පංච ඉන්ද්‍රිය බවට හැරෙන්න නම් නීවරණ යටපත් වෙන්න ඕනේ. ඒ පංචේන්ද්‍රිය පංච බල බවට හරව ගන්න පංච බල බොජ්ජංග බවට හරව ගන්න කියලා දේශනාවේ අතුලත් කරලා තියෙනවා. දැන් එම ඒ විදිහට භාවනා කරගෙන යන පින්වතාට සිදුවෙනවා එහෙනම් තමන් මෙච්චර කල් අත්ින්ද මේ ශරීරයේ චෛතසික ස්වરૂපයෙන් යට ස්වરૂපයක ඉතිරි ගැඹුරු ස්වરૂපයකින් ශරීරේ තේරෙන්න ඕනේ. මෙන්න මේ තේරෙනකොට නැත්නම් මේ ශරීරය පංච ඉන්ද්‍රියකේ ඉන්ද්‍රියකටේ හෝ පංච බලයකටේ හෝ බොජ්ජංගයකටේ තේරෙන විට ශරීරයේ තුල අර මමත්වයේ අහක් කරන ස්වરૂපයක් තියෙනවා. ඒ විශේෂයෙන්ම මමත්වයේ සම්පූර්ණ අහක් කරව දාන්නේ බොජ්ජංගයකටේ. නමුත් බොජ්ජංග වලට එකපාරටපත් වෙන්නේ සතිපට්ඨානෙ හුඟක්කල් පුරුදු වෙන්න ඕනේ. මේ පුරුදු වීම තුළ ඉන්ද්‍රිය මට්ටමයි ඒ වගේම චෛතසික මට්ටමයි බල මට්ටම ආදී ඔය වගේ වෙනස්කම් වල ඒ කියන්නේ චෛතසික මට්ටමේදී අපිට තේරෙන්නේ අපේ දැන් තියෙන ශාරීරික ස්වરૂපේමයි ගැහණිය කියලා ගැහණු කෙනාට තේරෙනවා පිරිමිය කියලා පිරිමි කෙනාට තේරෙනවා ඉඳගෙන ඉන්නේ කියලා තේරෙනවා හිටගෙන ඉන්නේ කියලා තේරෙනවා අත නමාගෙන ඉන්නේ කියලා තේරෙනවා. නමුත් ඉන්ද්‍රිය මට්ටමට ගියොත් ඒ තේරිල්ල වෙනස් වෙනවා. දැන් මෙන්න මේ විදිහට මේ අපි ළඟ තියෙන මේ චෛතසිකව බලගන්නන ප්‍රමාණයට අනුව ශරීරයේ තේරෙන ස්වභාවය වෙනස් වෙනවා. ඒ ශරීර ස්වභාවය වෙනස් වෙන ක්‍රමය අනුව අර මේ පංච නීවරණ යටපත් වෙලා ශාරීරියේ විවිධ විදිහට තේරෙනකොට ඒ තේරීම යටතේ හටගන්නා වූ වේදනා වර්ග තුනක් බුදුහාමුදුරු දේශනා කළා. මේ වේදනා වර්ග තුන මොනවද? निराமிස සුඛ වේදනාව, निराமிස දුක්ඛ වේදනාව, निराமிස අදුක්ඛම සුඛ වේදනාවයි. නිරාමිෂ කියන එකේ තේරුම නීවරණ යෙදිච්ච නැති කියන එකයි. දැන් මේ පින්වතුන්ට ප්‍රශ්න සහගත වෙන්නේ නිරාමිෂ සුඛ වේදනාව නෙමෙයි. විරාමිස සුඛ වේදනාව දැනෙනකොට භාවනාවෙන් දැනෙන්නේ සතුටක්, ප්‍රීතියක්, පස්සද්ධියක්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකෙදි වෙන්නේ අවාසිය නම් ඒ භාවනා කරන කෙනා ඒ ලැබෙන සැපයට වහල් වෙලා සතිපට්ඨානීය මිරියුනොත් නැත්නම් භාවනාව පිරිහීමකට ලක් වුණොත් සතිපට්ඨානෙ දිනු වෙන්නේ. නැවත ආයේ මේ මට්ටමට යන්න වෙනවා. ඒකට අවස්ථාව අඩු වෙනවා. දුරු කරගන්න තිබුණ සතිපට්ඨානීය අර ලැබිච්ච නිරාමිස සුඛ වේදනාවට සතුට වෙලා පහක් කරගන්න පුළුවන්. ඒකේ හානියක් නෑ. නමුත් නිරාමිස දුක් වේදනාව කියන එක ඊට වැඩිය වෙනස්ව බලපාන එකක්. මේ නිරාමිස දුක් වේදනාව සතිපට්ඨානයේ වඩන අයට ලැබෙන්නේ මෙන්න මේ ක්‍රමයටයි. එයා භාවනා කරගෙන යනවා. තමන්ගේ ශරීරයේ කකුලක් කියලා හිතන්නේ. එක එක්කෙනාට මේ ශරීර ස්වરૂපය අනුව වෙනස් වෙනවා. අනික තව නැවත මතක් කරන්න ඕනේ හැමෝටම මේ නිරාමිස දුක් වේදනාව දැනෙන්නේ නැහැ. ඉලක්කයට ගණන් ගන්න අවශ්‍ය නැහැ. ඒ වගේ වෙනවා. නමුත් භාවනා කරනකොට සතිපට්ඨාන භාවනා විශේෂයෙන් අනිත් භාවනා නෙවෙයි සතිපට්ඨානයේ කුරුබු වෙනකොට සමහර දෙනාට මෙන්න මේ වගේ වේදනා ඇති වෙන්න පුළුවන්. තමන්ගේ කකුලක් හිරි වැටෙනවා කොච්චරයි. හිරි ගතියක් දිගටම තියෙනවා. තද ගතියක් තියෙන්න පුළුවන්. ඒක කකුලක් වෙන්න පුළුවන්, අත වෙන්න පුළුවන්, ඔළුව වෙන්න පුළුවන්. පපුව වෙන්න පුළුවන්, කොන්ද වෙන්න පුළුවන් ඕනම ශරීරාංගය. සමහර කෙනෙකුට මේ ඇඟිලි වෙන්නත් පුළුවන්. භාවනා කරනකොට දැනෙනවා එහෙම අතේ හිරි වැටීම, තදවීම, රත් වීම ඔය වගේ ස්වરૂපයක්. මෙන්න මෙහෙම දැනෙනවා निराமிස දුක් වේදනා. මේ निराமிස මේක හානියක් නෑ. නමුත් මේ தත්ත්වයට භවනාව දිනු කරගෙන ඉන්න පුජ්‍යලයාට යම්කිසි හිතාගන්න බැරි තැනක් තියෙනවා මේ සතිය දිනු වෙලා මේ මට්ටමේ නැවතුනොත් ඒ අපි හිතමුකෝ කකුලක හිරිගතියක් ලැබෙන වේදනාවක් තිබුණා ඒ වේදනාව භවනා නොකරන වෙලාවටත් එන්න පටන් ගන්නවා ඒ කියන්නේ භාවනා නොකරන වෙලාවට නිරාමිස වේදනාවක් එන්නේ කොහොමද කියලා හිතන්න පුළුවන්. ඒ එන්නේ ඇත්තටම සිදුවෙන්නේ භාවනා නොකරත් ඒ මට්ටමට භාවනාවක් දිනු කරගත්ත කෙනා සිත තැන්පත් වෙන හැම තැනදීම කායන පස්සනාවක් නිරායාසයෙන් වැඩි. එතකොට හිත තැන්පත් වෙලා වෙන වැඩක් කරනකොට උන අර වේදනාව දැනේ. ඒ කායික වේදනාව දැනෙනකොට කෙනෙකුට හිතන්න පුළුවන් මට රෝගයක් හැදෙන්න එනවා කියලා. එන්නේ தත්ත්වය භාවනා කරන අය මුලින් දැනගෙන තියෙන්න ඕනේ. විශේෂයෙන්ම සතිපට්ඨාන භාවනාව වඩනකොට. අනිත් සමත භාවනාවල මේ වගේ ස්වરૂප නැහැ. දැනගන්න නැහැ. දැන් එවැනි වේදනා හැමෝටම ඉන්නේ නැහැ. නමුත් කාලයක් තිස්සේ සතිපට්ඨානෙ පුරුදු කරනවා නම් කෙනෙක්ගේ හිසේ තදවීමක් වගේ, පපුව තදවීමක් වගේ දැනුණට එතන තියෙන්නේ අසනීප ස්වરૂපයක් නෙවෙයි කියලා දැනගන්න. එතන තියෙන්නේ ඇත්තටම ඉස්සර අපිට සතිය දුන්නේ. ඒ කියන්නේ අපි ළඟ තිබුණේ සතිය පහළ මට්ටමේ සතියක්. දැන් සතිය චෛතසික මට්ටම ඉක්මෝලා කියනවා. ඉක්මෝන වෙලාවේදී ශරීරය තේරෙන්නේ වෙන විදිහකටයි. ඒක විග්‍රහ කරන්න බැරි වුණාට ඒ තැන තියෙන අභ්‍යන්තර වේදනා ස්වરૂපයක් තමයි ඒ සම්බන්ධ වෙන්නේ. ඉතින් එවැනි தත්ත්වයක් ඇති වුණොත් ඒ භාවනා කරන අය මට අසනීප ගතියක් ඇති වෙලා නෙවෙයි නැත්නම් මේක මේ රෝගයක් නෙවෙයි මේ භාවනාවේ දියුණුවක් කියලා සතුටු වෙන්න ඕනේ. දැන් නිරාමිෂ වේදනාව ගැන බුදුහාමුදුරන්ගේ ධර්මයේ මෙන්න මේ වගේ පැහැදිලි කිරීමක් තියෙනවා. නිරාමිෂ වේදනාව හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි. මේ ධර්මයේ බුදුහාමුදුරන්ගේ ධර්මය. යමකට නිරාමිෂ දුක් වේදනාව හෝ සුඛ වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාව මේ නිරාමිස ස්වરૂපයේ වේදනා ලැබුණට හඳුනගන්න බෑ කවුරු හරි වටිනාකම හඳුනගත්තොත් එතන සැපයි කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා ඒක නිසා වෙයි භාවනා කරන සදාවතුන් දැනගෙන ඉන්න ඕනේ මේ මම කියපු ආකාරය නිකං කායික වේදනා නෙවෙයි මේ කියන්නේ වක්කල් භාවනා කරලා නීවරණ යටපත් වෙච්ච මනසක් ආපු මොහොතක දැනෙන වේදනාවයි. ඒ වේදනාවල අර සුඛ වේදනාව හෝ දුක් වේදනාව දැනුනොත් ඒක වටින දෙයක් කියලා හඳුනගත්තේ දවසේ ඉඳලා ඒක සැපක් වෙනවා. නැත්නම් වෙන්නේ හුඟක් අයට මෙහෙම මම මේ ධර්මදේශනා මේ විදිහට පැහැදිලි කරන්න හේතුව වර්තමානයේ මේ භාවනා කරන හුඟක් පිරිස කතා බහ කරලා නැත්නම් ඒගොල්ලන්ගේ පැහැදිලි කිරීම අනුව ඒගොල්ලෝ මුහුණ පාපු දේවල් අනුව දැනගන්න ලැබුණේ හුඟක් අය මේ වගේ තැනකදී ප්‍රතිකාර ගන්න ගිහින් අමාරුව වැටිච්ච ස්වરૂපයයි. තමන් කරගෙන යන භාවනාව සාර්ථක කරගන්න තිබිච්ච අවස්ථාවේ ප්‍රතිකාර ගන්න ගිහිල්ලා භාවනාව කඩාකප්පල් කිරීමයි. එනිසා මේ ඒ කායනපස්සනාව වගේ භාවනාවක් වඩන කෙනෙක් ඔය වගේ සුළු වේදනාවක් දැනුමට ඒක ගණන් ගන්න හොඳ නෑ. ඒක සැපක්. ඒක වටින දෙයක් කියලා හඳුනගන්න බෙහෙත් කරන්න ගියොත් අර දිනු කරගෙන ආපු පිළිවෙලට භාවනාව දිනු වෙන්නේ ඊටත් අමතරව ඒ බෙහෙත් කිරීම තුළ වෛද්‍යවරුන්ටවත් රෝගයක් නෑ එතන. රෝගයක් පරීක්ෂා කරාට ඒගොල්ලන්ගේ වෛද්‍ය ප්‍රතිකර්ම අනුව හැමදේම පරීක්ෂා කරලා බලුවට කිසිම ශාරීරියේ දෝෂයක් නැහැ. මේක සතිය කියන චෛතසිකය සති ඉන්ද්‍රිය බවට හැරිච්චම වෙච්චි අලුත් දැනීමක් විතරයි. මේ ගැන සැලකීමක් වෙන්න ඕනේ භාවනා කරන හැමදෙනාම. ඉතින් මේ නිර්ආමිත දුක් වේදනාව මේ විදිහට වැඩියෙන් දැනෙන පිරිස් දිහා බැලුවම අද පිරිමි නැත්නම් පුරුෂපක්ෂයේ භාවනා කරන අයගෙන් මේ වගේ ඒවා අහන්න නෑ. ඒවට බය වෙන්නේ නෑ. සලකන්නේ භාවනාව කරගෙන යනවා. නමුත් කාන්තාවන්ට මේ ගැන නැසිවිලි හා මේවෙන් අර බෙහෙත් හේජන්න වර්ධින ලෙස තේරුම් ගන්න ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කාන්තාවන් ප්‍රතිපත්තන භාවනාව වඩනවා නම් මේ වගේ ඒවා ආවා කියලා නොසලකා හැරීමත් අවශ්‍යයි. ඒ නොසලකා හරින්න ඕනේ මොකද මේ ගැන සැලකිලිමත් වුණොත් ඒවට ප්‍රතිකාර කරන්න ගියොත් වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව වෙන්න එකක් නෙවෙයි මේක. එහෙම සුව වෙන්න ලෙඩක් මෙතන නෑ. මෙතන තියෙන්නේ අර සතියේ සති චෛතසිකයේ දියුණු මට්ටමට අසු වෙන ඒ මොහොතට අහු වෙන ක්‍රියාවලියක් විතරයි. දැන් මේ පින්වතුන් මතක තියාගන්න ඕනේ බුදුහාමුදුරන්ට අවශ්‍ය කරන්නේ අපිට දැනට තියෙන මේ ශ්‍රද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන මේ චෛතසික පහෙන් තේරෙන්නේ සංසාරයක් හදන ශරීරයක් විතරයි. මේ චෛතසික පහට තේරෙන හැම එකක්ම දැන් ශ්‍රද්ධාවන අමූලිකා කියනවා බුදුහාමුදුරුවෝ. හේතුව ඔය ශ්‍රද්ධාවෙන් සාමූලිකව ශ්‍රද්ධාවෙන් කරන්නේ සංසාරයක් හදන එක විතරයි. සංසාරේ කෙලවර කරන්න බෑ. සංසාර විමුක්තිය හඳුනගන්න අමූලිකා ශ්‍රද්ධාවට බෑ. මූලිකා ශ්‍රද්ධාව කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. ශ්‍රද්ධා චෛතසිකයයි. බුදුහාමුදුරුවෝ කියන විදිහට සතිපට්ඨානෙ වඩලා ශ්‍රද්ධා චෛතසිකයේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බවට හරවගන්න අවශ්‍යයි. එතකොටයි බුදුහාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍ය කුමක්ද කියලා වටහා ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් එවැනි ගමනක යනකොටයි අර කියන ශරීරයේ අභ්‍යන්තරයේ දැනුත් තියෙන දැන් ප්‍රකට නැති අර වේදනා ස්වરૂපයේ නිරාමස වශයෙන් දැනෙන්නේ. එතෙන්දි සැලකීමක් වෙන්න ඕනේ. භාවනා කරන සියලුම අයට මේවා එකලෙස දැනෙන්නේ සමහර අයට දැනෙනවා. දැනුනම සැලකීමක් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගන්න අවශ්‍ය නැහැ. තවදුරටත් ඒක දියුණුවක් භාවනාවයි කියලා හිතලා තවදුරටත් මේ භාවනාව වැඩි කරගන්න ඕනේ. ඒ වැඩි කරනකොට භාවනා කරනකොට ඒ සතියේ දිනු වෙච්ච පරාසය තව ටිකක් දිනු වුණාම අර වේදනාව අහක් වෙනවා. එහෙනම් සතියේ දිනු වෙච්ච පරාසය තුලයි මේ දැනීම තියෙන්නේ. එතනින් අඩු වුණත් දැනෙන්නේ වැඩි වුණත් දැනෙන්නේ. යම් කිසි විදිහකට ප්‍රතිකාර වගේ දේවල් කරන්න ගිහිල්ලා ඒකට කාලය ගත කරනකොට අර සතියේ දිනු මට්ටම පහළ බහල නොදෙනියන්න පුළුවන්. ඒක අවාසියක්. මේකෙන් ජය ගන්න නම් එහෙමනම් තව ඉහළ මට්ටමකට සතිය දාගන්න ඕනේ. එතකොට තේරෙන්නේ කියන්නේ. මේක තමයි මේ ධර්මයේ නිරාමිස දුක් වේදනාව කියන එක තම තමන්ට භාවනා කරනකොට බලපාන ආකාරය ගැන මම මේ පැහැදිලි කරේ. මේ වේදනා ස්වરૂප අදුක්කම සුඛ වේදනා බවට නිරාමිස අදුක්කම සුඛ වේදනා බවට හැරෙන්නේ අර සද්ධාව සතිය එන සති චෛතසිකයේ සති ඉන්ද්‍රිය වෙලා සති බල වෙලා සති බොජ්ජංග වුණාට පස්සේ එහෙනම් බොජ්ජංග දක්වා දිනු වෙනකන් මම මේ කියපු ප්‍රශ්නේ ටික ටික දැනෙන්න පුළුවන් එහෙනම් බොජ්ජංග දක්වා භාවනාව හදාගන්න ඒ පින්වතා තව තවත් සතුට වෙලා අර නිරාමිෂ දුක් වේදනාව හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි කියන බුද්ධ වචනයට අනුව ඉගෙන ගන්න මහන්සි වෙන්න වෙනවා. හඳුනාගත්තේ නැත්නම් ඒක දුක. ඒ දුක නිකන් විතර ඇති වෙන දුක නෙවෙයි. ඒ දුක හින්දා කරපු සතිපට්ඨානයක් අරින්නත් පුළුවන්. ඒක නිසාවෙන් සැලකීමක් විය යුතු තැන එවැනි නිර්ාමිෂ දුක් වේදනාවක තව තියෙන විශේෂ දේ තමයි ඒ ශාරීරික වශයෙන් දැනෙන විට තමන්ගේ හිතේ තැම්පත් බවක් තියෙන විශේෂ නිකන් වෙලාවක දැනෙන එකක් නෙවෙයි තැම්පත් බවකින් ලැබෙන්නේ එතකොට නිකන් භාවනා අරමුණක ඉන්නකොටත් ලැබෙන්න පුළුවන් බණහනකොට ලැබෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් වන්දනාමාන ආදී දේවල් කරනකොට ලැබෙන්න පුළුවන්. ඒ වගේ සිත තැම්පත් වෙන තැනකදී තමයි දැනෙන්න පටන් ගන්න මේ ගැන සැලකිලිමත් වෙන්න. ඒතකොට නිරාමිෂ දුක් වේදනාව වගේ මේකදී බුදුහාමුදුරන්ට අවශ්‍ය කරන්නේ ඒ තැනදී තනද්දි පහු කරලා තව තවත් ඒ සතිපට්ඨානය වඩලා අර Taman දැනට දිනු කරගත්ත ඉන්ද්‍රිය මට්ටමේ තියෙන චෛතසික ස්වરૂපයන් බොජ්ජංග මට්ටමට ගන්න එකයි. බොජ්ජංග මට්ටමටපත් වුණාට පස්සේ කවදා හරි බොජ්ජංග සමවීම තුළ බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මා දිට්ඨිය ලැබෙනවා. ඉතින් මේ පින්වතුන්ට ඒ කරගෙන යන සතිපට්ඨාන භාවනා දුහුණු කරලා මේ වගේ ප්‍රශ්නාවත් ඒවාට මුහුණ දීලා සාර්ථකව තම තමන්ගේ භාවනාව සාර්ථක වීමෙන් ඒ බොද්ධංග ධර්ම සමවීමෙන් සම්මාදිට්ඨිය ලබා ගැනීමටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව අවසන් කරනවා. ධර්ම දේශනාවට දායකත්වය ධර්ම දානීය වශයෙන් දායකත්වයේ දරුවා වූ ඒ සෑම පින්වතුන්ගේම යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා ඒ සෑම දිනාටම ඒ වගේම මේ ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරන ධර්ම දේශනාවට සවන් දෙන ඔබ සෑම දිනාටම බලාපොරොත්තු වෙන බෝධියකින් නිර්වාණ ශාන්තියක් පත්තර ගැනීමට මේ කුසල් එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාසසත්තාච මුත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං කක්කන්තෝ තං සදා සාත්සස යාංශ දුක්ඛ වේදනාව පිළිබඳවයි අද ධර්මානුකූල දේශකයන් වහන්සේ අපට කරුණු පැහැදිලි කර දුන්නේ අතුන් වහන්සේට ආශිර්වාද කරමු මෙවන් උතුම් ශාසනික සේවාවන් කරගෙන යාමට උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා සියලු දෙවියන්ගේ රැකවරණ ලැබේවා නිදුක් නිරෝගී භාවයෙන් චිරජීවනයේ ලැබේවා එමෙන්න මෙවන් බුදු පුතුමෝකු මෙලොවට බිහි කළ දයාබර මෑණියන් වහන්සේ හැදු වැඩූ පියතුමාට මේ පින් ඒකාකාරවම වේදේවා. අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වුවේ පොකුණු විට විනයාලංකාරාමාධිවාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමින් වහන්සේ. ඔබටත් මම ධර්ම දේශනාවට දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 0112697140 දුරකථනයේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. Thank you.